ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ කොන්බැව ඉහළගම ගල්ලෑවිහෙර පුරාණ ආරණ්‍ය සීනාසන වාසී පූජ්‍යපාද උඩුදුම්බර සෝබිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ Thank you.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 සත්පුරුෂ වාසනාවන්ත බෝසත් පින්නතුනි මේ හැම දිනම සූදානම් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන්ද ඒ නිසා කවුරුත් අදහස් කරගන්න ඕනේ පුළුවන් පමණින් තමන්ගේ හිත හොඳට එකතු කරගෙන එකඟ කරගෙන ධර්ම දේශනාව මැනවින් ක්‍රමානුකූලව හරියට මුතු වෙලක් කමනන කෙනෙක් මුතු වෙලක් කමනනවා වගේ මේ ධර්ම දේශනාව හොඳට ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරන ධර්මය හොඳින් ධාරණය කරගන්න හොඳින් මතක තියාගන්න. මතක තියාගෙන පින්නතුණි ධාරණය කරගෙන එදිනදා ජීවිතේ තමන්න පුළුවන් ප්‍රමාණයෙන් ශක්ති ප්‍රමාණයෙන් වීරය යොදවලා මේ උතුම් ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ සකස් කරගන්න ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙන්නේ අදිෂ්ඨාන කරගෙන මේ අතු මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. එනතුළු මේ අනන්ත සංසාර ගමනේ ලබාගත් පළවෙනි මනුස්ස ජීවිතේ නෙවෙයි මැරෙන්න තියෙන අවසාන මැරුමක් නෙවෙයි සසර ගමනේ අනන්ත ඉපදිලා තියෙනවා සංසාර ගමනේ අනන්ත මැරිලා තියෙනවා මෙහෙම එන මේ සසර ගමනේ පින්නතුනි අපි නොවින්ද සැපක් කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මං මේ සැප විඳලා නැහැ කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ශක්ති රාජ සම්පත්තිය මේ ආදි කොට ඇති දිව්‍ය ලෝක සැප සම්පත් මේ සියල්ලක්ම අනුභව කරලා තියෙන මෙයා භුක්ති විඳලා තියෙනවා. ඒ වුණත් හොඳට නුවණ මෙහෙවන කෙනාට තේරෙනවා දැනෙනවා මේ සසර ගමනේ අපි විඳපු නැති සැප වර්ග හතරක් තියෙනවා. මේ සසර ගමනේ අපි විඳපු නැති සැප වර්ග හතරක් තියෙනවා. ඒ සැප වර්ග හතර තමයි සෝවාන් ඵලයෙන් ලැබෙන සැප, සකෘදාගාමි ඵලයෙන් ලැබෙන සැප, අනාගාමි ඵලයෙන් ලැබෙන සැප, අරිහත්ත්වයෙන් ලැබෙන සැප කියන මේ සැප වර්ග හතර අපි ලබලා අපි විඳලා නැහැ. ඒ නිසා මේ ජීවිතේ පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සැප වර්ග හතර තමන්ගේ ජීවිතේ ලං කරගන්න. ඒ සැපයෙන් සැනසෙන්න කවුරුත් උත්සාහවත් වෙන්න ඕනේ. මේ සැප වර්ග හතර තමන්ගේ ජීවිතේට ලං කර ගන්න නම් ලෝකෙහි තියෙන යථාර්ථය ලෝකෙහි තියෙන ඇත්ත අවබෝධ කර ගන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ පින්වත්නි ලෝකේ ඇත්ත ලෝකේ යථාර්ථය මේ ලෝකයාට දේශනා කරන්නට. මේ සත්‍ය සංහතියට මේ ලෝකයේ තියෙන ඇත්ත දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා. ධම්මචක්කප්පවත්තන සූත්‍රේ නම් පටන් අරගෙන පිරිනිවන් පාන අවස්ථාව දක්වා බුදුරජාණන් වහන්සේ 45 වසරක් තිස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකයට දේශනා කළා. මේ ලෝක සත්‍යය මේ සංසාර දුකෙන් මුදවාලන්නේ එහෙමනම් අපිට සෝවාන් ඵලයටපත් වෙන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය මවලා මේ ලෝකයට පෙන්වුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තයි කියලා කලේ ලෝකයේ තියෙන ඇත්ත අවබෝධ කළා. මේ ඇත්ත හැමදෙනාම දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මය මොකක්ද කියලා. දුක දුක ඇති වෙන්න හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ කියන මේ පිළිවෙල බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කළා. මේක හැම දෙයකටම පොදුයි. මේක හැම දෙයකටම පොදුයි. දුකට විතරක් නෙවෙයි පිනතුන් උදාහරණයක් හැටියට අවධානය යොමු කරගන්න යම්කිසි කෙනෙකුට රෝගයක් හැදෙනවා. යම්කිසි කෙනෙකුට රෝගයක් හැදෙනවා. මේ රෝගය ඇති වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. නිකම්ම ඇති වුණා නෙවෙයි. මේ රෝගය හටගන්න හේතුවක් තියෙන්න ඕනේ. ඒ ඇතිවෙච්ච රෝගය හේතුන් නැති කිරීමෙන් නැති කරන්න පුළුවන්. හේතුන් නැති කිරීමෙන් ඒ රෝගය නැති කරන්න පුළුවන්. ඒ රෝගය නැති කරලා සැනසීමක් සතුටක් භුක්ති විඳින්න පුළුවන්. රෝගය තියෙනවා රෝගය ඇති වෙන්න රෝග කාරකයක් හේතුවක් තියෙනවා. රෝගය නැති කරන්න පුළුවන්. ඒ රෝගය නැති කරන්න ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ පිළිවෙලක් තියෙන්න ඕනේ. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන දුක මනමින් අවබෝධ කරගත්තා. පංචස්කන්ධ දුක දුක මොකක්ද කියලා එවොත් එහෙම දෙන්න තියෙන එකම උත්තරය තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් ලැබෙන දුක මේක දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. උන්වහන්සේ මේ ජීවිතය දිහා ප්‍රකටව බැලුවා හොඳට බැලුවා. දැන් විස මිශ්‍ර වෙලා තියෙන ආහාරයක ඒ ආහාරයේ විස තියනයි කියලා දැනගන්න පුළුවන්කමක් තියෙන්නේ. හොඳට බැලුවොත් ප්‍රකටව බැලුවොත් ඒ ප්‍රකටව බලන කෙනාටයි මේකේ විසක් තියෙනවා මේක අනුභව කරන්න හොඳ නැහැ කියලා තේරෙන්නේ. ඒ වගේ බෝධිසත්ව උත්තමයෝ සංසාර ගමනේ පෙරුම්නම් පුරාගෙන ඇවිල්ලා ඒ හිතෙන් ලෝකය දිහා ප්‍රකටව බැලුවා. මේ ලෝකය දිහා හොඳට ප්‍රකටව සියුම්ම බැලුවා. සියුම්ම බලන තමන් වහන්සේට තේරුණා මේ ජීවිතේ මහා දුකක්. මේ ජීවිතේ මහා දුකක්. උන්වහන්සේ කල්පනා කරනවා මේ දුක ඇති වෙන්න හේතුව මොකක්ද? මේ ස්කන්ධ පංචකය ඇති වෙන්න හේතුව මොකක්ද? කොහේ කොතන කොහොම පහළුණක් පින්නතුනි මේ ස්කන්ධ පංචකය පහළුණා නම් දිව්‍ය ලෝකේ හෝ වේවා මනුස්ස ලෝකේ හෝ වේවා තිරිසන් ලෝකේ හෝ වේවා කොහේ කොතන පහළුණත් දුක දුකම තමයි බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ දුක ඇති වෙන්න හේතුව මොකක්ද මේ දුක ඇති වෙන්න හේතුව මොකක්ද උන්වහන්සේට වැටහුණා තේරුණා මේ දුක ඇති වෙන්න හේතුව තණ්හාව මේ දුක ඇති වෙන්න හේතුව තණ්හාව හිතේ තියෙන කැමැත්ත තමයි මේ දුක ඇති වෙන්න හේතුව. ඒ හේතුන් නැති කිරීමෙන් දුක නැති කරන්න පුළුවන් කියන එකත් බුදුරජාණන් වහන්සේ දැනගත්තා. මේ හේතුන් නැති කිරීමෙන් තෘෂ්ණාව නැමැති හේතුව නැති කිරීමෙන් දුක නැති කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා. උන්වහන්සේ කල්පනා කළා මේ දුක නැති කරන්න පුළුවන් නැති කරන්න ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ. මේ දුක නැති කරන්න පුළුවන් නැති කරන්න ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ කියලා කල්පනා කළා. ඒ ප්‍රතිපදාව මේ ලෝක සත්‍යාර දේශනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින්. අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ලෝකයට දේශනා කළා. මේ ප්‍රතිපදාව අනුගමනය කර ළමයි මේ සසර දුකෙන් මේ ස්කන්ධ පංචකයෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ නිවන් දකින්න නිබ්බාණයක් නිස්සරණයක් දකින්න පුළුවන්කමක් තියෙන්නේ කියලා. එතකොට අපි අදහස් කරන්න ඕනේ යම් කිසි කෙනෙක් සෝවාන් වෙනවයි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා කියන එකයි. සකු르දාගාමි වෙච්ච කෙනා අර සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාට වැඩිය ගැඹුරට සියුම්ව මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. අනාගාමි වෙන කෙනා සකු르දාගාමි කෙනාට වැඩිය සියුම්ව පුළුල්ව ගැඹුරට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. රහතන් වහන්සේ අනාගාමී කෙනාට වැඩිය පුළුල්ව ගැඹුරට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. පසේ බුදුරජාණන් වහන්සේට වැඩිය ගැඹුරට අවබෝධ කරගන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේට වැඩිය ගැඹුරට පුළුල්ව තමන් වහන්සේගේ ඥාණයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙනමයි මේ සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. වෙන මොනවා කරලවත් මේ සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිනතුණි මහණෙනි යම්කිසි කෙනෙක් සියඹලා කොළ වලින්, නෙල්ලි කොළ වලින්, කිහිරි කොළ වලින් ගොටුවක් හදලා වතුර අරන් එන්නම් කිව්වොත් එහෙම ඒක කවදාකවත් වෙන්නේ නැති වැඩක්. ඒක කාටවත් කරන්න බෑ. ආන් ඒ වගේ යම්කිසි කෙනෙක් කියනවා නම් මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ නැතුව සෝවාන් සපුරුදාගාමී අනාගාමී අරිහත් උනායි කියලා ඒක බොරුවක්. ඒක ධර්ම විරෝධී කියමනාවක්. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපි මේ ධර්මය අවබෝධ කරගන්නයි කියලා කරන්න තියෙන්නේ. දුක දුක ඇති වෙන්න හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ ප්‍රතිපදාව කියන මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්න එකයි. එහෙමනම් පින්නතුනි අද දවසේ මම අදහස් කරන්නේ දුක්ඛ සත්‍ය ගැන මේ ඇත්තෝ දැනුවත් කරන්න කියන්න නෙවෙයි. දුක ඇති වෙන්න හේතුව තණ්හාව ගැන විස්තර කරන්න නෙවෙයි. නිරෝධය නිවන නිබ්බාණය ගැන දේශනා කරන්න නෙවෙයි. අපි කාටත් අවශ්‍ය කරන මාර්ග සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොමද අපි පුහුණු කරන්නේ කියන එක මෙයත් උන දේශනා කරන්නයි අපි අදහස් කරන්නේ. අපි පළවෙනිනම කල්පනා කරගන්න ඕනේ බෞද්ධ වන අපි බුදුන් දහම් සඟුන් සරණ ගිය අපි අනිත් පැත්තොන්ට වැඩිය ආකල්පමේ වෙනසක් ඇති කරගන්න ඕනේ. අනිත් පැත්තොන්ට වැඩිය ආකල්පමේ වෙනසක්, චින්තන විප්ලවයක් ඇති කරගන්න ඕනේ. සැබෑ බෞද්ධයා, සැබෑ උපාසකයා, උපාසිකාව ඒ විදිහයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඤ්ඤෝමේ ආකප්පෝ. අන්‍යයන්ට වැඩිය ආකල්පමේ වෙනසක් ඇති කරගන්න ඕනේ. අනිත්‍යත් ලෝකය ගැන නිට්ටයයි කියලා කල්පනා කරනකොට සදැහැති බෞද්ධයෝ කල්පනා කරන්නේ ලෝකය අනිත්‍යයි කියලා. අන්‍යත් ලෝකේ සැපයි කියලා කල්පනා කරනකොට සදැහැති බෞද්ධයෝ කල්පනා කරන්නේ මේ ලෝකේ දුකෙන් පිරීලායි තියෙන්නේ කියලා. අනිත්‍යත්ව කල්පනා කරනකොට මේ ලෝකේ ආත්මීයයි මගේ වශයෙන් මේ ලෝකේ පවත්වන්න පුළුවන් කියලා ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ කල්පනා කරන්නේ මේ ලෝකය මගේ වසඟේ පවත්වා ගන්න බෑ කියලා. කවුද කල්පනා කරන්නේ? ශ්‍රද්ධාවන්ත බෞද්ධයා, සදහැතියා. ශ්‍රද්ධාවන්ත කෙනා කියලා කියන්නේ සදහැතියා කියලා කියන්නේ පින තුනේ තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච කෙනා. තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච කෙනා. කොහොම පැහැදිච්ච කෙනාද? බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදුගුණ දැනගෙන පැහැදිච්ච කෙනා. බුදුරජාණන් වහන්සේගේ රූපයට පැහැදිච්ච කෙනා නෙවෙයි. අර වක්කලි හාමුදුරන් වහන්සේ වගේ වක්කලි හාමුදුරන් වහන්සේ පැහැදිලා හිටියේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ කායට නෙවෙයිනේ. පැහැදිලා හිටියේ රූපයට. මේ වක්කලි කියන තරුණයා බුදුරජාණන් වහන්සේගේ සෝභමාන පුද්ගලයේ රූපවන්ත පුද්ගලයේ ඒ දඹදිව තලය පුරාවට දැකලා තිබෙන්නේ නැහැ. මෙතුමා මහණුනේ බුදුරජාණන් වහන්සේගේ රූප කාය දිහා බලාගෙන සැනසෙන්න, සන්තෝෂ වෙන්න, වින්දනයක් ලබන්න, තමන්ගේ ඇහැ පිනවන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වක්කලිය මේ රූපයේ බුද්ධය කියන පුද්ගලයා ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා දැනගන්න නම් යෝකෝ වක්කලි සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වක්කලි යමෙක් ධර්මයේ දකින්ද එතකොට තමයි මම දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් පැහැදීම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ ගුණ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ධර්ම රත්නයේ ගුණ පිළිබඳව මන අවබෝධයක් ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එයි පස්සිකෝ කියන මේ ගුණ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. ඒ අවබෝධයෙන් පැහැදෙන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. සංඝයා වහන්සේලා කෙරෙහිත් එහෙමයි පෙනුමට පැහැදිලා හරියන්නේ නැහැ. ස්වාමින් වහන්සේලාගේ පෙනුමට රූප ස්වභාවයට පැහැදිලා හරියන්නේ නැහැ. පැහැදෙන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ වගේ ශ්‍රද්ධාව තියෙන බෞද්ධ ඇත්තෝ අන්‍ය ආකල්ප වලට වැඩිය පටහැනි ආකල්ප ධර්ම මම මුලින් මතක් කළා වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගෙන ඉස්සරහට යනවා. එහෙමනම් මේ ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තියෙන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා පළවෙනියටපත් වෙන තැන සෝවාන් ඵලයයි. පළවෙනියට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් කෙනෙක් දැක්ක දකින්නයි කියලා කියන්නේ සෝවාන් ඵලයටපත් වෙනවා කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරන් කියලා සෝවාන් ඵලය බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. මහණෙනි මේ පෘථිවි ධාතුවට සක්විති රජ වුණත් මේ ලෝ ධාතුවටම ශක්තිත රජ වුණත් දිව්‍ය ලෝකවල ස්වර්ග මොක්ෂ සැප සම්පත් ලබා ගත්තත් මුළු ලෝකයන් වලට අධිපති වුණත් වැඩක් වෙන්නේ නැහැ. ඊට වැඩිය වටිනවා සෝවාන් ඵලය. මොකද ඒ වගේ තැන්වල ගිහිල්ලා ඉපදුනත් ඒ ඇත්ත හැමදෙනාම ඉන්නේ සතර අපාය සොකිය කොටගෙනයි. සතර අපාය පැත්තට නැමිලා බර වෙලයි ඒ ඇත්තු ඉන්නේ. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා අය හතර අපායේ උප්පත්තිය ලබන්නේ නැහැ. භව හතක් ඇතුළත මේ පුද්ගලයා රහත් භාවයටපත් වෙන නිවන් දකිනවා. අටවෙනි භවයක් සෝවාන් පුද්ගලයාට ඇත්තේ නැහැ. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ මේ ලබාගත් මනුස්ස ජීවිතේ පුළුවන් තරම් සෝවාන් ඵලයටපත් වෙන්න. හිස ගිනිගත්තේ ඒ ගින්න නිවන්න දඟලනට වැඩිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දඟලන්න ඕනේ. මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. එහෙමනම් අපිට යන්න තියෙන මඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංග 8ක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා අපේ හිත තුල ඇති කරගන්න ඕනේ ಗುಣධර්ම අටක්. අපේ හිත තුල ඇති කරගන්න ඕනේ ಗುಣධර්ම අටක්. මේ මාර්ගයේ පින්නතුනි බෙදනා කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ එකක් තමයි ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ලෝකාංගික මාර්ගයත්. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයත්. එතකොට යම්කිසි කෙනෙක් ලෞකිකත්වයේ මේ අට දියුණු කරගන්නේ නැතුව ලෝකයේ ඉක්මවලා යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි එදිනදා ජීවිතයේ ජීවත් වෙනකොට ලෞකිකව මේ ಗುಣධර්මාට අපේ ජීවිතේ නිතර නිතර පුහුණු කරන්න ඕනේ. මේ ಗುಣධර්ම මත අපේ ජීවිතය පුහුණු කරගන්න නම් පින්නතුණි නුවණ තියෙන්න ඕනේ. හොඳ නුවණ තියෙන්න ඕනේ. වැරද්ද වැරද්ද හැටියට දකින්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. නිවැරදි දේ නිවැරදි දේ හැටියට දකින්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. ඒක නුවණ. හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ වීරයක් තියෙන්න ඕනේ. මේවා උපදවා ගන්න නිකන් බෑ. මේ ಗುಣධර්ම අට අපේ හිත තුළ උපදවා ගන්න හොඳ වීරයක් තියෙන්න ඕනේ. ඊළඟට හොඳ සිහියක් තියෙන්න ඕනේ. එහෙනම් සිහිය නුවණ වීරය නැතුව මේ ಗುಣධර්මات කිසියම්ම කිසිම කෙනෙකුට වර්ධනය කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසික සූත්‍රයේහි දේශනා කරනවා. මානෙන් මේ අංග වර්ධනය කරගන්න මේ සත්වයොන්න තියෙන්න ඕනේ සිහිය නුවණ වීරය කියන මේ අංග තුන තියෙන්න ඕනේ. මේ අංග තුන නැතුව මේ මාර්ගය වර්ධනය කරන්න මේ ප්‍රතිපදාවේ ගමන් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. සම්මා දිට්ඨිය කියලා කියන අපින්න තුනේ මේක ඇති කරගන්න ඕන එකක්. සම්‍යක් දෘෂ්ටිය කියලා කියන සම්මා දිට්ඨිය පැතිකඩ තියෙනවා. නානා විදිහට පැතිකඩ තියෙනවා. එයින් දේශනා ධර්මයේ වැඩියෙන්ම සඳහන් වෙන්නේ දුක්ඛ සත්‍යය පිළිබඳව ඇති කරගන්න ඥානය. ඊළඟ සමුදය සත්‍යය පිළිබඳව ඇති කරගන්න ඥානය. නිරෝධ සත්‍යය පිළිබඳව ඇති කරගන්න ඥානය. මාර්ග සත්‍යය පිළිබඳව ඇති කරගන්න ඥානය. දුක දුක ඇති වෙන්න හේතුව දුක නැති කිරීම නැති කිරීමේ ප්‍රතිපදාව කියන මේ ආර්ය සත්‍ය ආර්ය සත්‍ය හැටියට දකින්න පුළුවන් නුවණ සම්‍යක් දෘෂ්ටියයි. මේකට කියනවා චතු සත්‍ය සම්‍යක් දෘෂ්ටිය. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඇති කරගන්න සම්‍යක් දෘෂ්ටිය. මේ සම්‍යක් දෘෂ්ටිය ඇතුලේ පින්නතුණි ඔය කියන හැම සම්‍යක් දෘෂ්ටියක්ම ඇතුළත් වෙනවා. කම්මස්ස කතා සම්‍යක් දෘෂ්ටිය, මාර්ග සම්‍යක් දෘෂ්ටිය, විදර්ශනා ඵල සම්‍යක් දෘෂ්ටිය මේ විදිහට තියෙන මේ සම්‍යක් දෘෂ්ටි ඔක්කොම මේ චතුරාර්ය සත්‍ය සම්‍යක් දෘෂ්ටි ඇතුලේ අන්තර්ගත වෙනවා. එහෙනම් අපි එදිනදා ජීවිතේ ඉන්නකොට මේක එක එක එක එක අංග අපේ හිත තුළ වර්ධනය කරගන්න ඕනේ. සම්‍යක් දෘෂ්ටිය සිහියෙන් යුක්ත, නුවණින් යුක්ත, වීරයෙන් යුක්ත උපදවා ගන්න ඕනේ. දුක ගැන කල්පනා කරන්න ඕනේ. දුක ඇති වෙන්න හේතුව තණ්හාව ගැන හොඳට කල්පනා කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර මේ ධර්මයේ වැටෙන්නේ මෙනෙහි කරන්නේ නැති කෙනාට පින්නතුණි මේ ධර්මයේ වැටහීමක් ඇත්තේ නැහැ. දුක ගැන හොඳට මෙනෙහි කරනවා. දුක ඇති වෙන්න හේතුව තණ්හාවයි කියන එක මෙනෙහි කරනවා. තණ්හාව නෙවෙයි කියලා කියන්න පහසුයි. මොකද විවේචනය කරන්න ඕනේ කරන්නේ මෝහය විතරයි. මේවා Tamange නුවණින් දකින්ද මහා ප්‍රඥාවක් ඕනේ. ලෝකය ඇතුළේ කිමිදලා වගේ කල්පනා කිරීමේ ශක්තියක් ඕනේ. එහෙනම් දුක ඇති වෙන්න හේතුව තණ්හාවයි කියලා හොඳට කල්පනා කර කර බලනවා. එහෙම කල්පනා කරන කෙනාට වැටහෙනවා. මේක සත්‍යයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ සත්‍යයයි මේක මෙහෙමමයි කියලා වැටහෙනවා තේරෙනවා. ඊළඟට මේ දුක නැති කරන්න පුළුවන්. දුක නිරෝධාරය සත්‍ය පිළිබඳව හොඳ දැකීමක් දෘෂ්ටියක් ඇති කර ගන්නවා. මාර්ග සත්‍ය පිළිබඳව මේ මාර්ගය අනුගමනය කරලා මට නිවන් දකින්න පුළුවන්. මට මේ සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන දෘෂ්ටිය ඇති කර ගන්නවා. මේක ලෞකික සම්‍යක් දෘෂ්ටියයි. මේක ලෞකිකව එදිනදා ජීවිතේ පුරුදු කරන්න තියෙන සම්‍යක් දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සම්‍යක් දෘෂ්ටිය ආශ්‍රව සහිතයි. මේ සම්‍යක් දෘෂ්ටිය ආශ්‍රව සහිතයි. පුණ්‍ය භාගීයයි. මේක පින් පක්ෂයටයි ගෑන්නේ. මේක උපදී විපාක සහිතයි. ආශ්‍රව තියනවා නම් පින්නතුනේ සසර දුකෙන් නිදහස් වීමක් නැහැ. සසර යන්න වෙනවා. මේකට දන්නවා සංඛාර පත්‍යා විඥාන මොනවද සංඛාර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර. එහෙනම් පින් එකතු කරගන්නවා නම් යම් කිසි කෙනෙක් Taman කැමැත්ති හෝ අකමැත්ති සසර ගමන යන්න වෙනවා. ඒ කියලා පින් නොකර ඉන්න කියන අවශ්‍යයි. නිවන් දකින්න පින් අත්‍යවශ්‍යයි. හැබැයි පින්ම කර කර නිවන් දකින්න බෑ. මේ ධර්මදේශන අවසන් වෙනකොට මේ අතුල දැනගන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර වැඩෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. එහෙනම් මේක පුණ්‍ය භාගියයි පින් වැඩෙනවා පින් වැඩෙනවා නම් භවය සකස් වෙනවා කැමැත්ත හෝ අකමැත්ත සසර ගමනේ යන්න සිද්ධ වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපදි විපාක සහිතයි. මේන් අපට හොඳ හොඳ තත්ත්වයන් වලට යන්න පුළුවන් හොඳ දිව්‍ය ලෝක මනුස්ස ලෝක සැප සම්පත් ලබන්න පුළුවන් එදිනදා ජීවිතේ ජීවත් වෙනකොට හොඳට ජීවත් වෙන්න පුළුවන් මේ වගේ උපදි විපාක අපිට ලබලා දෙනවා මේක සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වර්ධනය කරගන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිවන් නිතර නිතර මානසිකාර මෙනෙහි කරන්න ඕනේ. නිතර නිතරම මෙනෙහි කරන්න ඕනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්තුනේ සම්මා සංකප්ප. සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියලා කියන්නේ යහපත් කල්පනාව. යහපත් කල්පනාව, නිවැරදි කල්පනාව. මොකක්ද මේ යහපත් කල්පනාව? නෙක්ඛම්ම කල්පනාව, නික්මීම පිළිබඳව කල්පනාව. මේ පංචකාම සම්පත්තියෙන් නික්මෙන්න ඕනේ. මේ ස්කන්ධ පංචකයෙන් මම නික්මෙන්න ඕනේ කියන කල්පනාව. ඊළඟට අව්‍යාපාද කල්පනාව. අව්‍යාපාද කල්පනාව. කියන්නේ මෛත්‍රී කල්පනා. මෛත්‍රී කල්පනාව. ඊළඟට අවිහිංසා කල්පනාව. අවිහිංසා කියලා කියන්නේ කරුණා සහගත කල්පනාව. මේක ඉතින් එදිනදා ජීවිතේ වර්ධනය කරගන්න ඕනේ. සසර දුක කල්පනා කරලා බලලා මේ දුක ගැන අමුතුවෙන් පින්වන්දි බණ කියන්න ඕනේ නෑනේ. තමන්ගේ ජීවිතේ ඉපදිච්ච දායනම් මේ දක්වා කල්පනා කරා නම් මෙතන තියෙන දුක කියන එක මේ ස්කන්ධ පංචකයේ දුක කියන එක මේ තුන තේරෙනවා. ඒ නිසා මේ ගැන හොඳට කල්පනා කරලා සසර ගමනේ විඳින්න තියෙන දුක ගැන කල්පනා කරලා නෙක්ඛම්ම සංකල්ප නික්මෙන්න ඕනේ කියන කල්පනාව ඇති කරගන්න ඕනේ. මේ සසරෙන් මම නික්මෙන්න ඕනේ. මේ සසරෙන් මම එතර වෙන්න ඕනේ. නිවන් දකින්න ඕනේ කියන සංකල්පනාව ඇති කරගන්නවා. මෛත්‍රී භාවනා කරනවා සියලු ලෝක සත්‍යයන් මෛත්‍රී කරලා මෛත්‍රී කල්පනාවක් මෛත්‍රී කල්පනාවන් දියුණු කරගන්න ඇති කරගන්නවා. ඊළඟට කරුණා කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච ඇත්තොන්න පිහිට වෙන ස්වභාවයයි. දුකටපත් වෙච්ච ඇත්තොන්න පිහිට වෙන මේ ස්වභාවය හොඳට කල්පනා කර කර කල්පනා කර කර බල බලා බල බලා මේ කල්පනාව ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම්කිසි කෙනෙකුට සංඝා කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සංඝා කරන එක. එහෙමනම් කරුණාව තියෙන පුද්ගලයෝ මේ ධර්මයේ මේ ලෝකයට දේශනා කරනවා. කරුණාව තියෙන ඇත්තෝ හම් වෙන හම් වෙන වෙලාවේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශක්ති ප්‍රමාණය කියලා දෙන්න උත්සාහවත් වෙනවා. එහෙනම් මේ විදිහට මේ යහපත් සංකල්පනාව යහපත් කල්පනාව වර්ධනය කරගන්නවා. නෙක්කම්ම කල්පනා හැටියට අව්‍යාපාද අවිහිංසා සංකල්පනාවන් හැටියට දිනු කරගන්නවා. මේකත් පින්නතුනි ලෞකිකයි. මේක මේ වෙනම වර්ධනය කරගන්නකොට මේක ලෞකිකයි. මේක ආශ්‍රව සහිතයි. පුණ්‍ය භාගීයයි උපදී විපාක සහිතයි. ඒ සම්මා සංකප්පය. ඊළඟට තියෙන සම්මා වාචා. සම්මා වාචා. මේ කටෙන් පිට වෙන වචන යහපත් වෙන්න ඕනේ. මිත්‍යා වචන පිට කරවුවොත් පිට කරනවා නම් ඒ පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනෙක් එහෙම නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුලේ හික්මෙන කෙනා මේ මුවෙන් පිට කරන්නේ, කටෙන් පිට කරන්නේ යහපත් වචන. Tamanට අනුන්ද දෙගොල්ලටම යහපත පිණිස පවතින වචනයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හික්මෙන පුද්ගලයා කතා කරන්නේ. එහෙම නැති කෙනාට පින්නතුණි නිවනක් ඇත්තේ නැහැ. කොච්චර මොන දේවල් කළත් නිවන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. නිවන් දකින්න නම් සිහියෙන්, නුවණින්, වීරයෙන් මේ සම්මා වාචා කියන මේ මාර්ගාංගය ලෞකික වේදිනදා ජීවිතේ වෙනමම හොඳට වර්ධනය කරගන්න ඕනේ. මුසාවාදයෙන් වෙන් වෙලා, කිසිණු වචනයෙන් වෙන් වෙලා පරුස වචනයෙන් වෙන් වෙලා සම්ප්‍රප්පලාපයෙන් වෙන් වෙලා එදිනදා ජීවිතේ ජීවත් වෙන්න ඕනේ. මේ මුවෙන් වචනයක් එළිය කටින් වචනයක් එළියට යනකොට හොඳට කල්පනා කිරීමේ ශක්තිය අන්න සිහිය. සිහිය තියෙන්න ඕනේ. ඒකට හොඳ වීරයක් තියෙන්නත් ඕනේ. හොඳ නුවණක් තියෙන්නත් ඕනේ. කල්පනා කරන්න ඕනේ මේක මට අනුන්ට යහපතක්ද? Tamanටත් අනුන්ටත් දෙගොල්ලටම යහපත පිණිස පවතින වචන කතා කරන්න කියලයි අම්බලප්පිත රාහුල වාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන් වහන්සේට අවවාද කළේ. මේ විදිහට දිනදා ජීවිතයේ මේ අතු හැමදෙනාම සම්මා වාචා කියන මේ මාර්ගාංගය හොඳට පුහුණු කරගෙන පුහුණු කරගෙන ඉස්සරහට යනවා. ඊළඟට තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත යහපත් කර්මාන්තය ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා අදත්තාදානයෙන් වෙන් වෙලා කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා එදිනදා ජීවිතේ ගත කරනවා. ඒ කාය දුස්චරිතයේ හැසිරෙන්නේ නැතුව කය පුළුවන් තරම් සුචරිතයේ පැත්තට යොමු කරගන්නවා. පුළුවන්. කයෙන් කරන කර්මයක් අර විදිහට ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. මේ කාය කර්මය මට යහපතක්ද? අනුන්ට යහපතක්ද? ඒ කර්ම කරනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. ඒ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න නම් සම්‍යක් දෘෂ්ටියක් තියෙන්න හොඳ නුවණක් තියෙන්න ඕනේ. හොඳ වීරයක් තියෙන්න ඕනේ. හොඳ සිහියක් තියෙන්න ඕනේ. සිහිය නුවණ වීරය නැත්තම් මේ මාර්ගංගේ වර්ධනය කරගන්නට බෑ. එන එදිනදා ජීවිතේ මඳුරෙක්වත් මරන්නේ නැතුව අනුම නැතුව කාමයේ වරදව හැසිරෙන්නේ නැතුව බොහොම හොඳ එදිනදා ජීවිතයේ තමන්ගේ ජීවිකාව ගත කරනවා. මෙහෙම වෙනකොට ලෞකික මේ සම්මා කම්මන්තේ වර්ධනය වෙනවා. ලෞකික සම්මා කම්මන්තේ වර්ධනය වෙනවා. මේකත් වෙනතුණි බුදුරජාණන් වහන්සේ මේක මේ සූත්‍රයේ මේ මේවා සඳහන් වෙන්නේ චත්තාරේ සූත්‍රයේ විතරක් නෙවෙයි සූත්‍ර පිටකේ බොහෝ සූත්‍රවල මේවා සඳහන් වෙලා තියෙනවා. මේකත් ආශ්‍රව සහිතයි. කාම භව දිට්ඨි අවිද්‍යා කියන ආශ්‍රව සහිතයි. මේකත් පුණ්‍ය භාගියයි පින් ගණයට ගණනවා. ඊළඟ මේක උපදි විපාක සහිතයි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා මේක ලෞකික මාර්ගාංගයක්. මේක ලෞකිකව වර්ධනය වෙන මාර්ගාංගයක්. හැබැයි මෙහෙම වර්ධනය කරගන්නේ නැතුව ලෝකේ ඉක්මවලා යන මාර්ගය ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාජීවය යහපත්ව ජීවත් වෙන්න ඕනේ. සම්මාජීය කියලා කියන්නේ යහපත්ව ජීවත් වෙන්න ඕනේ. චීවර, පින්නපාත, සේනාසන, ගිනානත්පත්ති කියන මේ සිව්පසය අධාර්මික උපයාස අපයාගන්නේ නැතුව ධාර්මික වික්ෂුන් වහන්සේලා නම් ඒවා උපයාස අපයාගෙන එදිනදා ජීවිතයේ තමන් වහන්සේලාගේ ජීවිත ගත කරගෙන යන්න ඕනේ. ගියත්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොකළ යුතු දේවල් පහක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොකළ යුතු දේවල් පහක්. සැබෑ බෞද්ධයෙක් මේවා කරන්නේ නැහැ. හරියට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ දැනගෙන, ධර්මයේ දහම් ගුණ දැනගෙන, සංගරුවණෙහි සංගුණ දැනගෙන ත්‍රිවිධ රත්නත්‍රයේ සරණ ගිය කෙනා මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හික්මෙන කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හික්මෙන කෙනා මේ වැඩ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැබෑ බෞද්ධයා ආයුධ වෙළඳාමින් වැළකෙනවා. ආයුධ වෙළඳාමින් වැළකෙනවා. වහල් වෙළඳාමෙන් වැළකෙනවා මස් වෙළඳාම මත්පැන් වෙළඳාම විස වෙළඳාම කියන මේ වෙළඳාම් පහෙන් වෙන් වෙලා වෙළහෙළඳාම් කරගෙන ගොවිතැන්පත් කරගෙන දිනදා ජීවිතේ ධාර්මිකව ගත කරගෙන ගත කරනවා මෙහෙම ගත කරන කෙනාගේ සම්මා ආජීවය වර්ධනය වෙනවා මේ අංගය මේ මාර්ගාංගය හොඳට දිනදා ජීවිතේ ලෞකිකව වර්ධනය වෙනවා ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා වායාමයේ යහපත් වීරය ඇති කර ගන්න ඕනේ යහපත් වීරිය කියලා කියන්නේ පින්නතුනේ මේ අතු දන්නවා තියෙන කුසලයේ වර්ධනය කරගන්න නැති කුසල් ඇති කරගන්න තියෙන කුසල් ප්‍රහාණය කරන්න නැති අකුසල් ඇති වෙන්න නොදී තියාගන්න හොඳ වීරයක් තියෙන්න ඕනේ. එදිනදා ජීවිතෙදී මේක පුරුදු කරන්න ඕනේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙහෙම එදිනදා ජීවිතේ හොඳට පුහුණු කරන්න ඕනේ. ඊළඟට සම්මා සතිය යහපත් සිහිය අපි දන්නවා හරියන එක අපි ඕගයකට අහු වෙලා වගේ සමහර වෙලාවට ඕගයක් කියලා කියන්නේ විශාල සැඩ පහරක්. සැරපහරට අහුවෙච්ච කෙනා පිනතුනේ ඔහෙ ගසාගෙන යනවා. සැරපහරට අහුවෙච්ච කෙනා ඔහෙ ගසාගෙන යනවා. හරියට ඕගයකට වැටිච්ච සැරපහරකට වැටිච්ච පුංචි ලබු කැටයක් වගේ. මේ ලබු කැටේ වැටුණෙන් පස්සේ ඔහෙ පා වෙලා යනවා. ආන් ඒ වගේ වෙලාවකට අපි මේ කාම ලෝකේ අතරමං වෙලා ඔහේ කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා. ඒක සම්මා සතිය නෙවෙයි. ඒක මිත්‍යා සතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම ගලාගෙන යන මේ සිතුවිලි ධාරාව නතර කරගන්න නම් හිත තුලින්ම නැගෙන ශක්තියක් තියෙන්න ඕනේ. ඒ ගලාගෙන යන නැත්නම් මේ කාම ලෝකෙම ගලාගෙන යන්න එපා. එහෙම ගලාගෙන යන්නේ නැතුව ඒ සිතුවිලි ධාරාව නතර වෙන්න හිත තුලින් නැගෙන ශක්තියක් තියෙන්න ඕනේ. එයින් මේ ශක්තිය තමයි සම්මා සතිය කියලා සඳහන් කරන්නේ. නා හොඳ සිහියකින් යුක්තව එදිනදා ජීවිතේ ගත කරන්න ඕනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සමාධිය යහපත් චිත්ත ඒකාග්‍රතාවය එදිනදා ජීවිතේ වර්ධනය කරගන්න ඕනේ. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන උපදවා ගන්න එදිනදා ජීවිතේ වීරය කරන්න ඕනේ. සමහර තු කියන හාමුදුරුවනේ මේ ඔය ධ්‍යාන උපදවා ගන්න ඕනෙන්නේ නැහැ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ එක මාර්ගාංගයක් නැතුව මාර්ගාංග හතකින් අපිට නිවන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙනම් මේ අත දැනගන්න ඕනේ එදිනදා ජීවිතයේ ජීවත් වෙන මේ විදිහට සිහියෙන් නුවණින් වීරියෙන් යුක්තව මේ මාර්ගාංග අට හොඳට වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනවා. මේක මම ඉස්සෙල්ලා සඳහන් කළා කලින් සඳහන් කළා කොහොමද ආශ්‍රව සහිතයි පුණ්‍ය භාගීයයි උපදි විපාක සහිතයි. එහෙනම් මේට පරිබාහිර මාර්ගයක් තියෙන්න ඕනේ. මේ ලෝකෙ ඉක්මවලා යන්න පරිබාහිර මාර්ගයක් තියෙන්න ඕනේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාර්ග හතරක්. මෙහෙම මේ වර්ධනය කරගන්න එක අංග වර්ධනය කරනවා මිසක්වා මාර්ගයේ ගමන් කරනවා නෙවෙයි. යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මම බුදුන් දහම් සමුන් සරණ ගිහිල්ලා සිල් සමාදන් වෙලා මේ ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියලා. මම මේ සෝවාන් මාර්ගයේ ඉන්නේ කියලා කල්පනා කරනවා නම් ඒක බොරුවක්. සෝවාන් මාර්ගයේ ඉඳීමක් නැහැ. සෝවාන් මාර්ගයේ බොඩ වෙලා පැවතීමක් නැහැ. ඒක එක ක්ෂණයයි චිත්තාක්ෂණයයි සෝවාන් මාර්ගේ පවතින. එහෙමනම් පින්නතුනි මේ මම මේ සඳහන් කළේ තාමත්ම කෙටියෙන් මේ මොකද විනාඩි 45කට අරිය අෂ්ටාංගික මාර්ගය ඇතුලේ හැරෙන්නවත් බෑ. ඒ තරම් පුළුල් දේශනාවක්. ඒ නිසා මේ කල්පනා කරන්න දෙයක් තියෙනවා කියන එකයි මට මේ අතොන කියලා දෙන්න ඕනේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ අපිට නොපෙනෙන පැතිකඩක් තියෙනවා. ගැඹුරක් තියෙනවා කියන එකයි මට මේ අතොන දේශනා කරන්න කියන්න ඕනේ. එහෙනම් මේ මාර්ගං 8 කියලා කියන්නේ හිත තුල හටගන්න චෛතසික ධර්ම 8ක්. මේ හිත තුල හටගන්න චෛතසික ධර්ම 8ක් තමයි මේ මාර්ගාංග 8. සෝවාන් මාර්ගය කියලා කියන්නේ සෝවාන් මාර්ගය කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන පළවෙනියෙන්ම හටගන්න හිතේ මේ මාර්ගාංග 8ම ගැබ්බෙලා තියෙනවා. සංප්‍රයුක්ත වෙලා තියෙනවා. සංප්‍රයුක්ත වෙලා කියලා කියන්නේ කිසිසේත්ම ගලවන්න බැරුව එකට එකතු වෙලා තියෙන්නේ. සෝවාන් මාර්ගස්ත හිතෙහි මේ ධර්ම කාරණාට එකතු වෙනවා. සංප්‍රයුක්ත වෙනවා. සංප්‍රයෝග වෙනවයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. සංප්‍රයුක්ත වෙනවයි කියලා කියන්නේ කිසිම විදිහකින් ගලවන්න බැරුව එකකට එකක් එකට එකකට එකක් සංගමේ එකතු වෙලා තියෙන්නේ. ඒක කාටවත්වත් ගලවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් මේ චෛතසික ධර්ම 8ක්. ඉතින් චෛතසික ධර්ම වල ස්වභාවයක් තියෙනවා. හිතත් සමගම එකට හට ගන්නවා. හිතත් සමගම එකට නැති වෙනවා. හිතගත් අරමුණම ගන්නවා. හිත උපදින තැනම උපදිනවා. අර මනෝ පුබ්බංගමා ධම්මා කියන ගාථාවේ සඳහන් වෙන්නේ ওই කාරණාවමයි. එහෙනම් මේ චෛතසික ධර්ම 8ක් හැටියට මේක වර්ධනය වෙනවා. ඔන්න චෛතසික ධර්ම 8ක් හැටියට පළවෙනියෙන් නැගුණාම ඒකට කියනවා සෝවාන් මාර්ගය කියලා. සෝවාන් මාර්ගය කියනවා. මේකට අපේ මේ පින්නතුන් හැමදෙනාම රතන සූත්‍රය සජ්ජායනය කරලා තියෙනවා. රතන සූත්‍රය උදේ හවස සජ්ජායනය කරනවා. මේකේ සඳහන් වෙනවා යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානං පරිකඤ්ඤමාහු කියලා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන්ට යෙදුන සම්මා සමාධියක් තියෙනවා. ආන් මේ සම්මා සමාධිය ආනන්තරික සමාධියක්. න අන්තරික ආනන්තරික සමාධියක්. ඒ ආනන්තරික සමාධිය කියලා කියන්නේ මේ මාර්ග සම්මා සමාධියයි. මාර්ග සම්මා සමාධියයි. මේ මාර්ගාංග 8 එකතු කරගත්ත යම් මාර්ගාංග 7 එකතු කරගත්ත යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ඒක තමයි මේ ආනන්තරික සමාධිය. ආනන්තරික සමාධියේ ලක්ෂණයක් තියෙනවා. මේක දන්නවා ආනන්තරීය පාප කර්මයක් කරවොත් අනිවාර්යෙන් විපාක හම්බ වෙන එක හම්බ වෙනවමයි. ඒකෙන් ගැලවෙන්න මොන ලෝකෙ ගියත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේ ආනන්තරික සමාධිය හටගත්තන යම් කිසි කෙනෙක්ගේ හිත තුළ ඒකෙන් ලබා දෙන ප්‍රතිඵලය ලබලා දෙන එක දෙනවමයි. ඒ ලැබෙන ප්‍රතිඵලය තමයි සෝවාන් ඵලය. අය පස්සරීමක් ඇත්තේ නැහැ. සෝවාන් මාර්ගය හටගත්තා නම් ඒක ඒක ක්ෂණකයි. එක ක්ෂණයක මේ මාර්ගාංගාට එකතු කරගත් යම් හිතක් හටගන්නවා. ඒක ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ඒක ඇති වුණා නම් සෝවාන් ඵලය ලැබෙනවාමයි. සෝවාන් ඵලය දැන් ලැබෙනවා කියලා මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ එක මට්ටමකට අවබෝධ කරගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ එක මට්ටමකට අවබෝධ කරගන්න. හරියට මේ වගේ. මේකත් එක ක්ෂණයෙන් වෙන වැඩක්. මේ චතුරාර්ය සත්‍ය දන ආ මේක දුක මේක දුක ඇති වෙන්න හේතුව මේක දුක නැති කිරීම එහෙම අවබෝධයක් නැහැ. ඒකක්ෂණිකව එක හිතකින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. මෙහෙම කල්පනා කරන්ද පහනක් පත්තු කරපුවාම පහනක් පත්තු කරපුවාම පහන දැල්වෙන එකත් ආලෝකයේ පැතිරෙන එකත් අන්ධකාරයේ නැති වෙන එකත් පහන් වැටියේ දැවෙන එකත් තෙල් නැති වෙන එකත් මේ ඔක්කොම එකවරනේ සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම එකවර සිද්ධ වෙනවා. මහා මොහොත යාත්‍රා කරන නැව මෙගොඩින් එතරට යෑමත් එතරට ලංවීමත් බඩු උසුලාගෙන යෑමත් යාත්‍රා කිරීමත් මේ ඔක්කොම එකවර සිද්ධ වෙනවා. ආන් ඒ වගේ තමයි මේ මාර්ගස්ත හිත හටගත්තා නම් ඒ හිතෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ඒකක්ෂණිකව අවබෝධ කරගන්නවා. ආන් එහෙම අවබෝධයෙන් දකිනවා. ඒතකොට ඒකට කියනවා සෝවාන් ඵලය. මේ මාර්ගෙහි මාර්ගෙහි හතරයි. සෝවාන් මාර්ගහිත, සකෘදාගාමි මාර්ගහිත, අනාගාමි මාර්ගහිත, අරිහත් මාර්ග හිත කියලා මේ හිත් හතරයි තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ මේ විදිහට අපි වර්ධනය කරගෙන වර්ධනය කරගෙන මේ ටික ලෞකිකව වර්ධනය කරගෙන කරගෙන යනකොට තමයි ලෝකෝත්තර හිත ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ලෞකිකව වර්ධනය කරන්නේ නැතුව සිහියෙන් නුවණින් වීරෙන් ලෝකෝත්තර මාර්ගය උපදවා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හැබැයි ලෝකෝත්තර මාර්ගය උපදවන්න ඕනෙන්නේ භාවනා බලයෙන්මයි. මේ ලෝකෝත්තර මාර්ගය උපදවන්න ඕනෙන්නේ භාවනා මාර්ගයෙන්මයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකයයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකයයි. සම්මා සංකප්ප කියලා කියන්නේ විතර්ක චෛතසිකය. සම්මා සංකප්ප කියලා කියන්නේ විතර්ක චෛතසිකය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවෙන් සිද්ධ වෙන මේ වගේ ලක්ෂණයක් තියෙනවා. ඒවල ලක්ෂණයක් තියෙනවා, කෘත්‍යයක් තියෙනවා. ඒකෙන් අවසාන ප්‍රතිඵලයක් තියෙන මේ මාර්ගාංග වලින් ලැබෙන ඒව ලක්ෂණයක් තියෙනවා, කෘත්‍යයක් තියෙනවා, අවසාන ප්‍රතිඵලයක් තියෙනවා. හැබැයි මේ මාර්ගංග අට ඉතින් එකිනෙක එකිනෙක ලක්ෂණය කෘත්‍ය වැටහෙන ආකාරය අවසන් ප්‍රතිඵලය දේශනා කරන්න දැන් වෙලාව නැහැ. ඒ නිසා කල්පනා කරන්න ඉතාමත්ම කෙටියෙන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකයයි. ඒකෙන් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එකයි. ඊළඟට සම්මා සංකප්පය කියලා කියන්නේ විතරක චෛතසිකයයි. ඒකෙන් කෙරෙන්නේ මේ හිත නිවන නැමැති අරමුණෙහි නග්ගලා තියෙනවා. නැත් අහගෙන ප්‍රථම අධ්‍යානතර විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියලා ඒ විතරක චෛතසිකයමයි මෙතන තියෙන්නේ. සම්මා සංකප්ප කියලා කියන්නේ විතරක චෛත. විතරක චෛතසිකයෙන් කෙරෙන්නේ මේ නිවන් නැමැති අරමුණෙහි මේ හිත නග්ගලා නංගලා තියෙනවා. මේ දෙක විතරක් මම ඉතා කෙටියෙන් මේ අතන පැහැදිලි කරන්නම්. මේකට දක්වනවා අටුවාචාරින් වහන්සේලා අටුවාවේ හොඳ උදාහරණයක්. ඒක තමයි වඩුවෙක් ඉන්නවා වඩු අතවැස්සෙක් ඉන්නවා. වඩුවා කියලා කියන්නේ ප්‍රධානියා. වඩු අතවැස්සා කියන්නේ අත් උදව් කරන කෙනා. මේ වඩුවා හරියට ප්‍රඥාව වගේ. වඩුවා කියලා කියන්නේ ප්‍රඥාවයි. මේ සම්මා සංකප්පය කියලා කියන්නේ වඩු අතවැසියා වගේ. දැන් වඩු අතවැසියාගේ ස්වභාවය තමයි වඩුවා වැඩ කරන කොටය පෙරලා පෙරලා පෙරලා පෙරලා දෙන එක. වඩුවාගේ ස්වභාවය තමයි පෙරලා පෙරලා දෙන කොටේ ගානන සහින එක. ඒක සකස් කරන එක. ආන් ඒ වගේ විතර්කයෙන් මේ හිත අර මාර්ගංගාට එකතු කරගෙන විතර්කය විතර්කයෙන් අරමුණෙහි මේ හිත පිහිටවනකොට ප්‍රඥාව නැමැති චෛතසිකයෙන් කරන්නේ අර එකිනෙක එකිනෙක මේ ලබල දෙනේ සිතුවිලි සිත විදර්ශනා කරනවා. මේවා විදර්ශනා කරන එකයි අර සම්‍යක් දෘෂ්ටිය ප්‍රඥා චෛතසිකයෙන් කෙරෙන්නේ. එහෙනම් සම්‍යක් දෘෂ්ටි කියන්නේ ප්‍රඥා චෛතසිකයයි සම්මා සංකප්ප කියලා කියන්නේ විතරක චෛතසිකයයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ විරති චෛතසික තුනක්. විරති චෛතසික. විරති කියලා කියන්නේ වෙන්වීම. වෙන්වීම කියනවා. ඒවා චෛතසික ධර්ම තුන. ඊළඟට සම්මා වායාම කියලා කියන්නේ වීරය චෛතසිකයයි. සම්මා සති කියලා කියන්නේ සති චෛතසිකය. සමාධි කියලා කියන්නේ ඒකාග්‍රතාව චෛතසිකයයි. එමනම් මේ චෛතසික අට වර්ධනය කරගන්න වෙන්නේ භාවනා බලයෙන්. භාවනා බලයෙන්මයි මේක වර්ධනය කරන්න ඕනේ. එහෙනම් භාවනා නොකර යම් කිසි කෙනෙක් නිවන් දකින්න කල්පනා කරනවා නම් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒතකොට කල්පනා කරන්න බෑ. ඒතකොට බුදුහාමුදුරන්ගේ කාලේ භාවනා නොකර බණ අහන නිවන් දැක්කේ. ඒක පින්නේ සංසාරේ පුරුද්ද. සංසාරේ භාවනා කරලා සංසාරේ අසුරු නිසුරු කරලා මේව හොඳට පුරුදු කරලා හොඳට වඩලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ සෝවාන් මාර්ග හිත පහළ වෙනවා. අර වර්ධනය කරගත් දේවල් මේ හිත තුල නැගී හිටිනවා. ඒකල තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. අපි අදහස් කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන මගේ මහා ගැඹුරක් තියෙනවා. ඒ නිසා මේ අතු හැමදෙනාම මේ කියපු ටික සිහියේ තියාගෙන අපි නොදකින ගැඹුරක් මේ ධර්මයේ තියෙනවා. අපි නොදකින ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ ගම්බීරා ධම්ම මේ ධර්මයේ මහා ගැඹුරු ධර්මයක්. මේ ධර්මයේ ගැඹුරු ධර්මයක්. ඒක නෙවෙයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිහි. විඤ්ඤෝයි පුද්ගලයෝ විසින් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර ගන්න ඕනේ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය මම දේශනා කළේ ප්‍රඥාවන්තයන්ට. ඥායං ධම්මෝ දුක්ඛඤ්ඤස දුක්ඛාඤ්ඤයින්ට නෙවෙයි. අපි කල්පනා කරන්න ඕනේ. අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තව තව හොයන්න ඕනේ. මේ වගේම තමයි අනිත් සත්‍ය තුන ගැනත් දුක්ඛ සත්‍ය ගැන අපි නොදා කියන ගැඹුරක් තියෙනවා. දුක ඇති වෙන්න හේතුව තණ්හාව මහා ගැඹුරක් තියෙනවා. කල්පනා කරන්න පුදුම ගැඹුරක් තියෙනවා. ඊළඟට නිර්වාණය නිබ්බාණය ගැන මේ දුකින් නිතරව ලබන තැන ගැන පිනතුණේ කියන්න බැයි නම් ඒක වැඩක් නැහැනේ. අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා. මේක මොන ස්වභාවයේද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේ හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න ඕනේ, අදහස් කරගන්න ඕනේ. අපි නොදකින පැත්තක් මේ ධර්මයේ තියෙනවා. මම කොහොම හරි මේ ධර්මය හොයනවා, ගවේෂණය කරනවා. ගවේෂණය කළ මේ උතුම් වූ ධර්මය මේ උතුම් වූ මනුස්ස ජීවිතයත් එක්ක එකතු කරගන්නවා. කොහොම හරි කරලා මේ ජීවිතේ සක්විති රජකමට වැඩිය වටින ස්වර්ග මොක්ෂ සැප සම්පත් වලට වැඩිය වටින සියලු ලෝකයන් වලට අධිපති භාවයට පත් වෙනවට වැඩිය වටින ඒ උතුම් වූ සෝවාන් ඵලයට මම පත් වෙනවාය කියන අදිෂ්ඨානෙ ප්‍රාර්ථනාව මේ අත් හැම දිනම ඇති කර ගන්න ඕනේ මිය පරලෝ යන්ට යෙදුනේ සෑම සුළු දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සංසාර ජීවිතයේ සූපත් වේවා. මිය පරලෝ ගියා වූ ඥාතීන් ප්‍රාර්ථනීය පරිදි තුම් අමා මහ නිවනින් සැනසේවා කියන සාදු කියලා පින් අනුමෝදන් කරන්ද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වෙන්න තියෙන ශ්‍රවණය කරන්ට ඉතින් මේ හැම දිනාටමත් මේ හැම දිනාමත් ප්‍රාර්ථනීය පරිදි බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවී සැනසී වදාළ ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන ජාතිය ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් පරිදේවක් නැත්තා වූ සදාකාලික සැපයත්තා වූ අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගැනීම සඳහාම මේ කරගත්තා උතුම් වූ පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා වාසනාව වේවා ලැබේවා ලැබේවා ලැබේවා පාරමී ධර්මයෝ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශිකානන් වහන්සේ කොන්දව ඉහළගම ගල්ලෑවිහෙර පුරාණ ආරණ්‍ය සීනාසන වාසී පූජ්‍යපාද උඩුදුම්බර සෝභිත ස්වාමින්ත්‍රයන් වහන්සේ Thank you.